බුද්ධ මහත්මයා අවසරයි හඳුරන්නේ ගිය සතියේ ඔබ වහන්සේට ඔබ වහන්සේ පිළිතුරු දීලා අවසන් වුණාට පස්සේ තව ප්‍රශ්න දෙකක් Zoom එකේ ආවා මම මේ දෙක අහන්නම් අවසරයි ප්‍රතිසන්දි කර්මය අනිවාර්යයෙන්ම කර්මපතයක් විය යුතුයමද ඔව් කර්මපත කියලා කියන්නේ ඇත්තටම ප්‍රතිසන්දිය සකසා දෙන්නට තරම් බලවත් වූ කර්ම වලට තමයි කර්මපත කියන්නේ එතකොට කර්මපත භාවයටපත් තුණු කර්මයක් විසින් තමයි ප්‍රතිසන්දිය ඇති කරන්නේ. ඒ එකම එකම කාරණේ තමයි දෙපැත්තට අපි කියන්නේ. ප්‍රතිසන්දිය ඇති කරන්නේ කර්මපතයක් විසින් කර්මපත කියන්නේ ප්‍රතිසන්දිය ජනිත කරන්නට සමත් තරමට බලවත් වූ කර්මයක්.